අවසරයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පිටුනත්ය අපි අදත් දවසේ ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කිරීම සඳහා සතිವಾರය ආරම්භ කරන විදිහට අපි වැඩමුළු සංවිධානයෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න හතක් ඉදිරිපත් වී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේට වැඳ නමස්කාර පූර්වක ලියා දන්වමි. පර්යංක භාවනාවේදී ධනිස් සහ පසුපස කොටස පොළවට හැපීමෙන් ඉඳගෙන ඉන්නා බව වැටහේ. ආශ්වාසයේද ප්‍රශ්වාසයේද ආශ්වාසයේ වැටහෙන නාසිකාග්‍රයේ සිට නාසය මැදට යන වාසයේ වැටහේ. ප්‍රාශ්වාස වන විට වලාකුළු මෙන් පහළට ගමන් කරමින් නාසිකාග්‍රයෙන් පටන් සබම් බෝල යක්මෙන් විසිරෙනවා දැනෙනවා. සක්මන් කරන විට යටිපතුල් පොළවට තබන විට දකුණුපස ආස්වාස වම ප්‍රාස්වාසය සමහර වෙලාවට දැනේ. ටික වේලාවක් සක්මන් කරන විට ශරීරයේ පොළවට වාරු නැතුව ඇද වැටෙන්නාක් මෙන් වැටහේ. එවිට ලොකු අලසකමක් ඈනුම් යාමක් තිබහාවක් ඇතිවේ. එවිට භාවනාව නවතා පසුව යලි පටන් ගන්නෙමි. මෙය නිවැරදි ලෙසට පෙන්වා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔව් මේකේ අර අවසාන වාක්‍යයට උත්තර ලැබෙනවා මුල් වාක්‍ය වල තියෙන අඩුපාඩුව දැක්කොත් ඉඳගෙන ඉන්නකොට මේ ධනයිස් පස්ස පැත්ත වදින බව දැනෙනවා කියවට වදින බව දැනෙන්නේ උණුසුමක් වශයෙන්ද සිසිලසක් වශයෙන්ද තදකමක් වශයෙන්ද මෙලෙක්කමක් වශයෙන්ද කියලා හරේ නැහැ. නිකන් කොම්බේ විතරයි. ඊට පස්සේ ආශ්වාස ගමන් කරනවා තියෙනවා ප්‍රශ්වාස ගමන් කරනවා තියෙනවා කිව්වහම ඒකේ ඕජාව නැහැ. අවශ්‍ය කාරණාව නැහැ. නිකන් පැකට් එක තියෙන නැත්නම් කොම්බේ තියෙනවා. ඇතුළේ තියෙන අන්තර්ගතේ නැහැ. ඒ කියන්නේ ඒක නොලැබිච්ච නිසා නෙවෙයි. ඒකේ ඉදිරිපත් කිරීමේ වටිනාකම දන්නේ නැතිකම. ඒ මුළු රචනෙම තියෙන ඉතාමත්ම වැදගත් ටික තමයි මම ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ උණුසුමක්ද සිසිලසක්ද තද ගතියක්ද මෙලෙක් ගතියක්ද ඒ වැටෙන අන්තර්ගතේ නැතුව මේ වට රාමුව කතා කරන එක තමයි සම්පප්පලාව කියන්නේ. ඉතින් ඒකේ රචනයේ ආයසරයක් කියවන දැන් බලන්න. එතකොට අහගෙන ඉන්න ඔක්කොමලා ඒ අන්තර්ගතේ නොලියා මේ මේ ඉතින් යනකම්ම ගිහිල්ලා තියෙනවා. මාර්යා තාම දිනු. මෙලියන එක නා දන්නවා ලියන්න ඕනේ කියලා. නමුත් මාර්යා දෙන්නේ නැහැ. කෙලෙස් දෙන්නේ නැහැ. ඒ ඒ අදහසෙන් මේ ලියපෙකන අපි ඔක්කොම අහගෙන ඉමු ඒ රචනය නැවත කියමු. ගෞරවනීය ස්වාමින් වහන්සේට වැඳ නමස්කාර පූර්වක ලියා දන්වමි. පාරයන්ක භාවනාවේදී ධනි සහ පසුපස කොටස පොළවට හැපීමෙන් ඉඳගෙන ඉන්නා බව වැටහි. ආශ්වාස ප්‍රශ්වාසයේද ආශ්වාසය වැටහීම නාසිකාග්‍රයේ සිට නාසය මැදට යනවා වැටහි. ප්‍රාශ්වාස වන විට වලාකුළු මෙන් පහළට ගමන් කරන නාසිකාග්‍රයෙන් සබම් බෝලයක් මෙන් විසිරෙනවා දැනේ. සක්මන් කරන විට යටිපතුල් පොළවට තබන විට දකුණුපස ආස්වාස වම ප්‍රාස්වාසය සමහර වේලාවට දැනේ. ටික වේලාවක් සක්මන් කරන විට ශරීරයේ පහළ කොටස වාරු නැතුව ඇද වැටෙන්නක් මෙන් වැටහි. එවිට ලොකු අලසකමක් ඈනුම් පිට යාම තිබහව ඇතීම ආදිය ඇති වන විට මට භාවනාව නවතා පසුව යලි පටන් ගන්නෙමි. මේ නිවැරදි ලෙසට පෙන්වා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔව් ඒ කියන්නේ මැනික ඉල්ලමත් හාරලා තිනවා. මේ පතලත් හාරලා තිනවා ඉල්ලමත් ගොඩ අරන් තිනවා. මැනික අහුලගන්නේ නැහැ. ඔයිට වැඩියේ ඒකෙදි බලන්නේ හැපෙන දැනෙන අත්විඳින අත්දකින්නේ පුංචි ඊ타ත්ම අත්‍යන්ත මේ කාර්නාටිකේ රචනය පුරවන්න එතකොට ඇනෝ යන්නම ඉඩක් නැහැ. ඒකට අලස වෙන්නම ඉඩක් නැහැ. ඒ ඒ මේ මැණික් පතල හැරුවත් ඉල්ලම කොට ගත්තත් ඒ මැණික අහුලන්න දන්නේ නැත්නම් මැණික් බිස්නස් එකදීව සහෝදරත් බිල් කරන්න එපයි කියන. තමන් කූඩේ අතට අරන තමන්ම ගරන්න ඕන. ඒ මනුස්සයාගේ මැණිකේ කරන මං අහලා තියෙන කතාවක් කූඩේ මැණිකක් තියෙනවා නම් ඒ වතුරට දිස්නේ එනවලු. එතකොට මේ මනුස්සයාගේ මූණෙන් බලන්න පුළුවන් මැණික් කාරය එතරම් ඉන්න ඕන. Taman ගැරුවේ නැතුව. ඊට පස්සේ කියනවා තමසේ පැත්තකට මට දෙන කූඩේ කියලානේ යා ගරලා මැනික ගත්තේ නැත්නම් අර මෙසට ටක් ගාලා කටේ දාගන්න. ආයෙකල කියන මොනවක්වත් තිබුණේ ඊට දෙනවා මට නිවාඩු මට දතක් ගලවන්න තියෙනවා කියලා මිනිහා ගෙදර යනවා. ඒක තමයි වෙන්නේ. සහෝදරයත් එච්චරයි. ඉතින් ඒක දැනගෙන මේ මෙච්චර මහන්සි වෙලා පතලක් කාරලා ඉල්ලම කොට අරගෙන මේක හොදන වෙලාවේ මැනික ඇහුළුවේ නැත්තම් අන්දේවගේ කකුලේ මැනිකක් පය වැදුනා වගේ තමයි. ඒ නිසා මෙච්චර ආසනට ගියේ එකේ ඉඳ ගන්නකොට මොනවද වැටෙන්නේ කියලා වාක්‍ය හතරක් පහක් ලියන්න. එතනින් ගියාම හුස්ම ගන්නකොට මොනවද වැටෙන්නේ ඉහළ පහළ යනවා වැටෙන්නේ වාතයක්ද ද්‍රවයක් වගේද ඝනයක් වගේද කියලා ඒ විස්තර ටික මෙච්චර මෙච්චර එකලස් කරගත් එකේ මෙච්චර මුණට මුණ දාලා ඉන්න එකේ තොරතුරු ටික ගන්න නැති වුණොත් ඈනුන් ගිහිල්ලා නතර වෙනවා ඇති. පස්ස කොන්ද බලන්නේ නැතුව ඇදගෙන කඩා වැටෙන්න යනවා ඇති. ඒ මොකද ඒ ශිල්පේ දන්නවා. ඒ නිසා බලන්න යම් වෙලාවක ඒ තොරතුරු අහුලා ගන්න ස්වරූපයෙන් හිටියොත් ජීවිතේ පළවෙනි වතාවට පූර්ණ අවදි භාවයකින් තමයි තේරෙන්න පටන් ගන්න. දැන් මම යා සම්බන්ධව වර්තමාන සිදුවෙන සියල්ලට මම එළඹ සිටිනවා. හරියටම වටන දේ වටන දේ වශයෙන් දාන්න. අනිකරි රාමුව විතරයි. මේ රාමුවේ තියෙන වටින දෙයට හිත යොදන්න. එතකොට තමයි තේරෙයි මේ මෙතෙක්කල් සංසාරේ මේ කවදාකවත් කරලා නැහැ. අපි කරලා තියෙන්නේ අර කට්ටිය මේ කට්ටිය කියපු රචන කියලා තියෙනවා, රච මේ කවි වලට හුම්කම් දීලා තියෙනවා, චිත්‍ර බලලා තියෙනවා, නාටකම් බලලා තියෙනවා, අනුන්ගේ කුණු කන්දක්. මේ Taman ඉඳ ගන්නකොට කොහෙද වදිනවා දැනෙන්නේ කියන එක ඒකේ වටිනාකමක් කොච්චර දැන් දවස් 4 වෙනි දවසනේ 5 6 7 8 ගියත් ඒ වටිනාකමක් නැතිකම නිසා තමයි පෘ탁ජන කියන නම කියන්නේ. මේකේ වටිනාකම දන්න වෙලාවෙ ඉඳලා ආර්ය සත්පුරුෂයේ කාර්ය සුතවත් අරිය ශ්‍රාවකෙක් කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා දැන් අල්ලලා දෙන්න ලේසි වැරද්ද. වැරද්ද මොකද්ද? ඉල්ලම් පතල කැඩනා නම් ඉල්ලම කොට ගත්තා නම් දැන් මෙනි කහුලන්. ඒකට කියනවා ධර්ම ඕජාව කියලා මේකට කියනවා. ධර්ම රසය, ධර්මයේ ඕජාව මේ බුද්ධඝං කාරීන්ට හරිම අමාරුයි මේකයි බුදුහාමුදුරගේ ප්‍රධාන පණිවිඩය කියලා කියලා දෙන්නේ. මේ කට්ටියට වෙලා තියෙන බුදුහාමරගේ ප්‍රධාන පාටි පරිමිඩේ නම් මේ සමම්පිච්ච මල් අරගෙන ලක්ෂයක් අරන් ගිහිල්ලා රුවන්වැලි සෑය වටේ සාදු සාදු කියලා එක සැරේ පිරිසම එකවර සාදු කියවන ඕන්න නිවන් දැක්ක කියලා තමයි අපිට කියලා තියෙන්නේ. කට්ටිය ඔක්කොම එක සැරේ සාදු කියන්නේ ඕන්න නිවන් දකිනවා. කවදාකවත් හිතේ නෑ මේ ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න හැපෙන තැන වැටහෙන උපරිම තොරතුරු ටික වාර්තාගත කිරීමෙන් අගය කිරීමෙන් අපි නිවනට කිට් වෙනවා කියලා. ඒ නිසා මේ රචනය හොඳයි. ඒ මොකද වැරද්ද මෙහෙමයි කියලා පෙන්ලා දෙන්න පුළුවන්. මං හිතන්නේ මම මෙහෙම කියමනේ මේ ලියපෙකන මන් දෝත්සහය වෙනවා කියලා. තව උනන්දු වෙන්න ඕනේ. උනන්දු වෙලා මේ කොඹේ දෙන්න එපා මට. මට මේක ඇතුලේ පුරවලා දෙන්න. එහෙම නැත්නම් මේ නියම රාත්තල කියලා හමයි කටුයි තෙලුයි දෙන්න එපා මට මස් ටිකක් දෙන්න. මස් කඩවල නියම රාත්‍රක පණ හිටි දන්නවනේ. මේ නියම රාත්‍රල කියලා රාත්‍රල දෙන අන්තිම ගෙද කියලා බලනකොට කන්න දෙයක් නැහැ. ඒක තියෙන්නේ ආරකගේ වලිගෙයි. හමයි, කටුයි, තෙලුයි විතරයි. මස් නැහැ. ඒ වගේ මටත් හොරට කිරන්න හදන. ඒව කරන්න වටින්නේ මං වගේ කෙනෙක්. එක මට ඕනේ නියම රාත්තල මට ඕනේ හොඳ අන්ඩර් එකේ මස් ටිකක් ඕනේ මට. එතකොට ඕජාව තියෙන නිසා මං හිතන පණින්න ගියයි කියලා අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා සක්මන් භාවනාව සාමාන්‍ය පරිදි කරගෙන යමි. එනම් මා දැන් මෙතන බව සිටගෙන සිටීමෙනුත් දෙපස පොළවට ස්පර්ශ වී දැනෙන ගතියෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන දකුණු කකුල ඔසවා පොළවේ තබන විට ස්පර්ශයත් තද ගතියත් හොඳින් දැනේ. බොහෝ වේලාවක් මෙසේ වම දකුණ යයි සිතා මාරුවෙන් මාරුවට සක්මන් කරගෙන යන විට මම දකුණ නොකියා පතුල පොළවේ වදින තැන ස්පර්ශයක් තද ගතියක් පමණක් දැනේ. ඉන්පසු මුළු කකුලම එනම් කලවා ඇටෙන් උකුල් ඇටයත් සම්බන්ධ වන තැන දක්වා මුළු කකුලම මාරුවෙන් මාරුවට කෙටි පියවර තබමින් මදක් වේගයෙන් ගමන් කෙරෙන බව පෙනේ. මා අවධානයේ යොමු කළ යුත්තේ යටිපතුල් වලට පමණක්මද? පරයන්ක භාවනාවේදීද ඉඳගෙන සිටින අසුනේ තද ගතියෙන් වාඩි වී සිටින නිසාත් මා දැන් මෙතන යන වටහා මා දැන් මෙතන බව වටහාගෙන වම් අත උඩ දකුණු අත තබා දැස් පියා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ටික වේලාවක් ගිය පසු මගේ අත්වල ඇඟිලි ගල් ගැසී වකුටු වී විකෘති වී ඇති අයුරු දැනේ. මට ඇත්තටම එසේ වී ඇද්දයි ඇසර බැලීමට සිටුනද භාවනාවෙම යෙදෙන්නට වුනිමි. භාවනාව අවසන් කිරීමට සිතන බව දැනුණු විට අතේ ඇඟිලි වලට සිත යොමු කරගෙන සිටින විට ඇඟිලි එකින් එක ඉතා සීරුවෙන් සියුම් ශබ්දයක් නගමින් දිගෑරෙන බව දැනුනි. මා දෑසැර බලන විට වම් අත උඩ දකුණු අත භාවනාවට සූදානම් වූ විට තිබූ පරිදිම දුටු වෙමි. මේ ගැනද පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ නිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදි ටිකක් අර ඉඳගෙන ඉන්නකොට තද ගතිය දැනෙනවා. ඇවිදිනකොට විලිඹේ තද ගතිය දැනෙනවා කියලා සමහරට අර ඉස්සලා ලියපේ කරනකොට ටිකක් මේ එල්ලෙට ගිහිලා තියෙන නමුත් පුදුම ලෝභකමකින් එක තොරතුරයි දෙන්නේ. ඒ පොළවේ තද තියෙනකොට තද ගතිය කියන එකට ලකුණු ලැබෙනවා ඇත්ත තමයි. නමුත් මේ තද ගතිය පොළවේ නිශ්චල ගතිය සහ පයේ චංචල ගතිය කියලා අපිට අල්ලන්න පුළුවන්. මේ තද ගතිය ඉස්සරහට මාරු වෙන්නේ කකුලේ පිටපැත්තෙන්ද ඇතුල් පැත්තෙන්ද කියලා හැම වෙලාවෙම වෙනස් වෙනවා. කකුල තියලා කකුල මේ ඇඟිලි වලට බලේ මාරු වෙනකොට කකුල පිටපැත්ත පැත්තෙන් යන කට්ටියට බකල් කකුල් තියෙන්නේ. ඇතුළු පැත්තෙන් බර වෙන කට්ටියට ධනිස් දෙක හැප්පෙන. ධනිස් පුටුව කියලා කියන්නේ. ওই දෙකේ ওই කාට හරි ওই එකක් තියෙනවා. ඒ නිසා මේ බලේ තහවුරු මාරු වෙනකොට එහෙම නැත්නම් මේ තද ගතිය වෙනස් වෙන හැටි දැක ගන්න තාම ඇවිල්ලා නැහැ. තද ගතිය කියන තරම් ඉස්සල ලියුම් කාර්යයට හොකාරිට වැඩිය හොඳයි. ඉස්සල එක නම් තතරින් පතරින් ලියලා තිබුණා. මෙතන මේ අනේ අනිවාර්යයෙන්ම ලියනවා. නමුත් මේ තද ගතිය වෙනස් වෙන හැටි ඊගාව පයට යනකොට වෙනස් වෙන හැටි දකින්න නම් විස්තර සහිතව බලන්න ඕනේ. විස්තර සහිතව බැලුවොත් වෙනස් වීම නොදක ඉන්න බැරි තරම්. ඒක නිසා මේ අනිත්‍ය වටහා ගන්න ඕනේ නම් ඒ බලන තොරතුරු එකකට නඩු කරන්න එපා. පුළුවන් තරම් තොරතුරු ගන්න. උණුසුම සිසිලස ගතිය, කම්පන චංචල ගතිය, බර හැල්ලු ගතිය, මු르දු තද මු르දු ගතිය සහ මෙලෙක් ගතිය, ගොරෝසු ගතිය, සිවුම් ගතිය කියලා ලකුණු 12ක සම්බන්ධයක් තියෙනවා මේකේ. ඉන් තද ගතිය හොඳ ආරම්භයක්. ආරම්භ බලන් බලන්න එක කාලය යනකොට වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඊටසේ පරියන්කයට ආවට පස්සේ ඒ පරියන්කේ ඉන්නකොට ඒ දැනෙන තද ගතිය ඇඟිලි වලට ගිහිල්ලා ඇඟිලි කොර වෙන්න වගේ ආයෙ දිගෑරෙන්න වගේ මේක පිළිබඳව එනකොට පුළුවන් තරම් බලන්න මේ වැටහෙන දේ වැටහෙන වින්දනය විඳීම මගේ අත කියනකින් ගන්න නැතුව මේක දිගෑරෙන බව වකුටු වෙන බව බර ගතිය හැල්ලු ගතිය ඉබේ කරන ගතිය හිතලා කරන ගතිය ආදී වශයෙන් නිකන් හරියට ලීවර් මැෂින් එක වැඩ කරන හැටි බැකෝ මෙන්ටර් එක තියෙන යන්ත්‍රයක් හයිඩ්‍රොලික් වලින් මෙහෙම අත ගහලා ගන්න හැටි දිහා බලනවා වගේ මම මාගේ කියන හැඟීමෙන් තොරව මගේ අත මගේ කට මගේ බඩ කියන්නේ නැතුව කම්පන චංචල ගතිය හරහා උණුසුම් සිසිල් ගතිය හරහා බරහැලුකම හරහා කියන්න ගත්තොත් අපි ව්‍යවහාර භාෂාවෙන් ආර්ය භාෂාවට යනවා. මගේ වම් අත දකුණු අත උඩ තිබ්බ මේක කර වුණා වගේ කිව්වොත් ගැමි භාෂාවට වැටෙනවා. ඒක නේද ගම්මැදි හැලි කියලා කියන්නේ. නමුත් මට අතේ තිබුණු බරගතිය වැඩි වෙනවා. ඇකිලෙනවා. ඉබේ සිද්ධ වෙනවා. එතකොට පහු වෙනකොට මේක දිග්ග හැරෙනවා. වකුටු වෙනවා කියනවා මේ කය කියන වචනේ අත කියන වචනය මගේ කියන වචනෙන් තොරව විස්තර කරන පටන් අරගත්තට පස්සේ තේරෙනවා අපි කොච්චරක් මේ සිද්ධි වලට මම යදා ගන්න හදනවද කුසීද්ධිය වලට තණ්හාව දාගන්න හදනවද? සිද්ධිය වලට මාන්නේ දාගන්න හදනවද? ඒකට ඒක ගම්මැදි හැල්ලක් වෙනවා. ඒ තණ්හා මාන දිටි නැතුව මේක විස්තර කරොත් මේ යන්ත්‍රයේ මේ ලිවර් මැෂින් එකක් වගේ. එහෙම නැත්නම් මේ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙනවා. ඒක දිහා අනුන්ගේ එකක් වගේ කියවන්න පටන් අරගත්තාම බලන්න පටන් අරගත්තාම තමන්න තේරෙනවා මේක භාවනා කරපු නිසා මෙහෙම බැලුවට කොයි වෙලාවෙ සිද්ධ වෙනවා. අපි මේකට හැම වෙලාවෙම මේක මම මේක මගේ මේක ආත්මය කියාගෙන තමයි නටන්නේ. භාවනාදී ධාතු මනස්කාරට හිත දැම්මොත් මේක මෙතෙන් ගියාම කොයි එකටත් ওই දේ වෙනවා. ඒ ධාතු ගුණ ක්‍රියා කරන්නේ මට කියලා විශේෂයක් කරලා නෙවෙයි. ආන්නේ විදිහට තොරතුරු ගන්න නම් මේ සංසිද්ධියක තියෙන හැපීම, සංසිද්ධියක තියෙන ස්පර්ශය දැනීම මතු පිට මොනත් රාශියකින් දැක ගන්න බලන්න එකක් බලන්න නැතුව ගොඩකින් බලන්න යන්න. ඒකට කියනවා සමීපස්ත දර්ශනේ, උත්සන්න දර්ශනේ, ආසන දර්ශනේ කිය. වැඩි වෙන්න වැඩි වෙන්න අනිත්‍ය භාවය පේන්න පටන් ගන්නවා. ඒක නිසා මේට වැඩි දේවල් බලාපොරොත්තු වෙන්න මේවා ගැන සැක හිතන්න යන්න එපා. ඒ කකුල අද්දි කොර වෙන්නේ, ඒ කකුල ආයෙත් අද්දෙකට පණේනේ නෙමෙයි මේ දා වෙනස් වෙන හැටි. ඒ වෙනස් වීමන තව ඉඩ තියාගෙන කරන්න. එතකොට මේ ඒ ඒ අගේ කිරීම හරහා එහෙම නැත්නම් ඒ කරන සමාදන් වීම හරහා Tamanට අර ඉල්ලමේ මැණික් ටික අහුල ගන්න පුළුවන් ගතිය ලැබේ. ඒ නිසා ආසනෙට පැමිණීමට ස්තුති කරන්න පුළුවන් අතර අහුලා ගැනීමේ දක්ෂකම තව වැඩි කරගන්නට කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ස්වාමින්වහන්සේ පළවෙනි කොටසේ තව දුරටත් අසා තිබෙනවා කලව ඇටෙන් උකුල් ඇටයත් සම්බන්ධ වන තැන දක්වා මුළු කකුලම මාරුවෙන් මාරුවට කෙටි පියවර තබවීම අදක් වේගෙන් ගමන් කරන බව පෙන්නේ මා අවධානය යොමු කළ යුත්තේ යටිපතුල් වලට පමණක්මද යටිපතුල් වලට ඒක මට ඉස්සල්ලා දවසේ කියන්න ඕන වුණා මම හිතනවා දැන් කිව්වොත් පටලවා ගන්න එක නෑ කියලා අපි එක තැනකින් පටන් ගත්තට පස්සේ සතියේ පිටවෙම ඒක බ්ලොටින් පේපර් එකට ෆවුන්ටන් පෑනක් තිබ්බා වගේ තියෙනකොටම තිතක් වුණාට එන්නෙන්ඩෝ තිත පැතිරෙනවා. පෑනේ තියෙන තින්ට ඇවිල්ලා තින්ට පොන කඩදාසිය තින් බිඳුව පැතිරෙනවා වගේ සතිය පැතිරෙනවා. පැතිරෙනකොට බලානින්ටත් පේන අතර බාහිර පේන්න පටන් අරගන්නවා. එහෙම පේන්න පටන් අර ගන්නකොට සැකසහිත පුද්ගලයාට තියෙන එකම දේ මොකක්වත් බලන්න එපා අරමුණු විතරක් බලන්න. යම් වෙලාවක මේක කරලා කරලා හුරු වෙලා සැක නැහෙනේ ඕඩ දැන යන්නයි. ඒතර දන්නා මේක තමයි මූල කර්මත්තානේ. ඒකේ ආලෝකයෙන් මට ධනිස් ඇට වලලු කරපේනවා. මේකටම යන්න ඕනේ කැමේ. පතුලටම යන්න ඕන කමක් නැහැ. පතුලටම යන්න ඕනේද නැද්ද කියන සැකේ හෝ ප්‍රශ්නය හෝ අනිශ්චිතතාවය හෝ බයක් තියෙනවනම් බය ඇරීම සඳහා අනිශ්චිතතාවය දුරු කිරීම සඳහා පතුල විතරක් බලන්න. නමුත් භාවනා කියන එක පැතිරෙන එකක්. ඒකට විශ්වාසය. ඒකට කියන්නේ අදිමොක්ක චෛතසිකය කියලා. එයා දන්නවනම් උන්ට දෙක තුනටම යන්න කිසිම දෙයක් අපේ අවධානය ඕනේ නැහැ මේ වෙලාවට. ඒක ඒක මේ පැදුරේ එළෙන වෙලාව. පැතිරෙන වෙලාව සැකනම් මූල කර්මන්තාණ්ඩ යන්න. සැක නැතුව හිත හොඳට සෙල්ලක්කාර නම් ඔක්කොටම වෙන්න අරින්න තෝරන්න බේරන්න යන්න එපා. මම දන්නවා මම මෙහෙම කිව්වට මේ මේක එච්චරම පැහැදිලි නැතු ඇති. මට නම් පැහැදිලි මම මේ කියන දේ. ඒක නිසා මම කැමැති ඒ ලියුපෙක්කනාගෙන් මම මෙහෙම කිව්වොත් තේරෙනවද කියලා අහන්න. සැකනම් පතුල විතරක් බලන්න. අනිත් දේවල් පැතිරීම සඳහා සෙල්ලක්කාරකමට හිත යන්න කැමැති නම් යන්න අරින්න. මුල මේ පතුල විතර බැලිය යුතු නැහැ. ඒක තේරෙනවද කියලා කැමැතිද කට උතර දෙන්න. මම මේ කියන එක තේරෙනවද කියලා. කවුද ගෙලිවේ? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම එහෙම පියවර තබන විට මුළු කකුලම කල්කුක දිස බැලුවට මට සැකෙන් තමයි බලන්නේ මේක මේ විදිය හරියයි දන්නේ කියලා මම නැවතත් ඒතනින් අතර අයින් වෙලා මේ පතුලේ යන හැටි මේකේ තදගති ස්පර්ශගති දැන දැන තමයි ගමන් කරන්නේ. ඒක ඉස්සරහට යනකොට ඒ සැක නැදුරු වෙන පිට තියෙනවා. ඒක තමයි අපි නැවත නැවත දහස්වර කරින්ට පස්සේ යන්නේ. ළමයි හැමදාම ගේ ඉඳලා තියාන හදන්න බෑ. හදන්න ගියොත් ඒකයි ඉතින් අම්මට තාත්තට වෛර කරනවා. උන්ට එළියට යන්න දෙන්න. හැබැයි යන්න යන්න ඉස්සලා අතප්පය කඩා ගන්න නැති විදියට සමාජයේ දැනගන්නකම් උන්ට අරසව දෙන්න ඕනේ. ඔය ගෙයිමුල්ලේ තියාන දරුවා හදන්න බෑ. විශේෂයෙන්ම කොල්ලෝ හදන්න බෑ. කෙල්ලෝ නම් ඔය බඳ බහපු කේල් ගස් වගේ ඔය හදත හැකි. ඒත් දැන් හැදෙන කෙල්ලෝ හැෙන්නේ නැහැ අම්මලා තීතාන තියලා තියෙන්නේ මේක ඇත්බල් මෙම ඉන්න ඕනේ පිට යන්න වෙපයි කියලා. හැබැයි ඔය අම්මලත් කෙල්ලෝ කාලේ ඕක තමයි. ඕගොල්ලෝ එකවරම අම්මා වෙලා මේ පුදුන්නේ නැහනේ. ඉතින් ඒ අර Tamanට දීපු වදේ පොඩි උන්ට දෙනවා ඒ වට පිට යන්න බා ඕකෙම හිටපන් මේකම බලා හිටපන් කියලා. අපේ බුදුහාමුදුරුවෝ එහෙම නැහැ. අපේ බුදුහාමුදුරුවෝ කියන ඔබට විශ්වාස නම් ඵලයන් තල්ල කඩාගත්තොත් උඹ යතේ. මං ඔන්න තල්ලට බේත් දා ගන්න, බාත් දාන්න කියලා යන්න ඒ යන්න යන්නේක සද්ධාව නෙවෙයි ඕකප්පණ සද්ධාවත් නේ. ඒකෙන් අදිමොක්කේ දන්නව කොහෙ ගියත් මුකුත් වෙන්නේ නැහැ කියලා ඒ විශ්වාසය එනකම් කරා. විශ්වාසය නැති වෙච්ච දවසේ පතුල බලනකොට පතුලත් පෙනෙන්නේ තව ගොඩාක් දේවල් පේනවා. මේ මේ කය විතරක් නෙවෙයි. හැම තැනම හිත යනවා. යන්නයි. කිසි බයක් වෙන්නේ නැහැ. එතකොට ඒ අරසාවක් තියෙනවා. ඒක මේ භාවනා කරලා ලබන විශ්වාසයෙන් තමයි අපිට සැක නැතුව බය නැතුව ඕන සභයක් මැදට ඕන පිරිසක් මැදට රාජ සභාවකට සංඝ සභාවකට බ්‍රහ්ම සභාවකට දේව සභාවකට වික්ත ප්‍රතිබල සහිතව අපි යන්නේ බුද්ධ පුත්‍රය වශයෙන් අපි දන්නවා කොහෙ ගියත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ මොකද ඉස්සෙල්ලා පරියන්කේදී ඇස් දෙක වහගෙන ගන්න විශ්වාසයෙන් සක්මන්ට ගිහිල්ලා තව ටිකක් වැඩි කරලා එදින්දා වැඩ තව ටිකක් වැඩි කරලා ඕන සබයකට ඕන තලයකට යන්න ඒ සතියට පුළුවන් ඉතින් අර ඒ වෙලාවේ කකුලෙන් අදින්න ගත්තොත් අර පැතිරෙන සතියට එක කැත නසණ්ඩාල චෛසිකයයි තියෙන සැකේ. ওই චෛසිකයේ කොච්චර හානි කරද කියනවනම් මේ මුළු ලෝකේ ඇති වෙච්ච තාක් යුද්ධ සේරම ඇතිලා තියෙන සැකේ නිසා. මේ ලෝකේ ඇති වෙන දික්කසාධන නළුව 90කට වැඩි වෙලා තියෙන සැකේ නිසා. කාරණාව නිසා නෙවෙයි. ඒ නිසා සැකේ නිසාදී අපි පෙළෙන ගාන පේනවා අපි තරම් ශ්‍රද්ධාවක් නැහැ අපිට. අපිට සැකයි මේ බුදුහමසු බුදුන්ද ධර්මයේ ධර්මයේද සංඝයා සංඝයාමද මේ අපිත් එක්ක වැඩ කරන කට්ටිය ඇත්තටම භාවනා කරනවාද ඒගොල්ලෝ මට උදව් කරනවාද කියලා සැකයි. ඉතින් ඒ තාක්කල් බලන්නේ හොරහෙන් තමයි. ඒක නැති කරන්න තමයි බුදුහන්සේ විචිකිච්ඡාව කියන එක නැති වෙනවා සෝවන් වෙනකොට. සෝවන් වුණාට පස්සේ මේ මනස දන්නේ නැති. මේ මනස මා මරයි. ඒක වෙනම කතාවක් නෙවෙයි. කර්මේ සහ කර්මඵලයේ වැඩ කරයි. මේක සැකේ දහසර මරණට හොඳයි අභීත වේක සැරේ මරණ එක කියලා සැකේ නැති වුණාට පස්සේ අපිට තේන බුද්ධෝත්පාද කාලය කියන්නේ මොකද්ද කියලා. අපිට තේන manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ මොකද්ද කියලා. අපිට තේන ක්ෂණ සම්පatti කියන්නේ මොකද්ද කියලා. අපිට තේන සත්පුරුෂ සංසේවණී කියන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. ඔය ඔක්කොම තිබුණට සැකේ තියෙනවා නම් ඒක වැල් ගැඩවිල්ලෙක් ආවේ. කොඳු යට බල නැති සතෙක්. උර්ගේක් වාගේ වැඩ කරන්නේ. ඉතින් බුදුහාමරට අපිට ඕන වෙලා තියෙනවා සද්ධාව ඇති කරන්න. මේ සැක නැති කරන්න එක ක්‍රමයේදී. අනුපස්සනා අනු අනුපස්සනාවක දහස්වර කරන්න කරනකොට දවසක පතුලෙත් හිත තියෙන ගමන් මේ අනික් තැන් වලත් ඒවා බලන්න පුළුවන් කියලා නිසකව දැක්කට මොකද කාට උගන්වන්න යන්න එපා කියනෝට ගන්න පතුල විතරක් බලපන් කියලා තමයි උගන්වන්නේ. පටන් ගන්නකොට එහෙම තමයි උගන්වන්නේ. විශ්වාසය ඇති වෙන කෙනා මම එදා කිව්ව එක එහෙම තමයි. දැන් ওই සතියේට යන්න අරපන්. දැන් ඕටෝ පයිලට් එක දාපන්. යන්න අරපන් කියලා කියනවා. ඉතින් ඒකට මුලින් කියවෙකට විරුද්ධව තමයි පහු වෙනකොට කියවෙන්නේ. ඒ නිසා පිටසක් එක්ක කතා කරනකොට මම හරි පරිස්සමෙන් කතා කරන්නේ. ඒ වාක්‍ය හදන්නේ මේමයි සැක නම් පතුළු විතරක් බලන්න. සැක නැතුව යන්න නම් සතියට ඉඩ දෙන්න ඕන දෙයක් කරන්න. පැහැදිලිද? පැහැදිලි ආම්තර. එහෙමයි ස්වාමීන් වහන්සේ. තුන්වෙනි ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත කාරුණිකව භාවනාව සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරමි. මෙහි කොටස් දෙකකි. පළමු කොටස සක්මන් භාවනාව පිළිබඳවයි. පොළොවේ পায় ගැටෙන අවස්ථාව වෙත සිත යොමු කර මට දැනුණු ආකාරයට බලමින් තරමක් වේගෙන් සක්මන් කළෙමි. අදාළ පාදය පොළවේ ගැටෙන විට එය දකුණු හෝ වම් පාදයේ බව පැටලීමකින් තොරව දිගටම දැනගත හැකිය. පාද පොළවේහි ගැටෙන විට රළු වැලි ඇති තැන්, සිනිඳු වැලි ඇති තැන්, වැලි අඩු තැන් පැහැදිලිව දැනුනි. තරමක් වේලා සක්මන් කළ පසු පාද එසවි පැද්දෙමින් ඉදිරියට ඇවිත් නැවත පොළවේ ගැටෙන අයුරු තවදාණයට ලක් කරගත හැකි විය. අතරින් පතර මනස වෙනත් බාහිර අරමුණු වලට ඇදී ගියත් නැවත සක්මන වෙත වැඩි අපහසුවකින් තොරව යොමු කරගත හැකි විය. මෙලෙස පැයකට අධික කාලයක් දිගටම සක්මන් කළෙමි. මාගේ සතිය වෙනදාට වඩා හොඳින් භාවනාවේ අරමුණු වෙත යොමු වී තිබෙන බව හැඟිනි. මේ සම්බන්ධයෙන් යම් උපදෙසක් ඇතනම් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය බලන්නේ වගේ අර විස්තර කකුල යනකොට උගුලන් කපාන යනවා වගේ නැත්නම් ඔසවලා ඉවර වෙනකොට එසවීමේ ක්‍රියාව නතර වෙන හැටි යැවීමේ ක්‍රියාව පටන් ගන්න හැටි අතර තියෙන සින්ක්‍රොනයිස් වෙන හැටි යකෙන් මේකට ඉරියව්ව මාරු වෙන හැටි පිළිබඳව සියුම් විස්තර පුදුමාකාර තෝගයක් පේන්න පටන් අර ගන්නවා බලනදී උත්සන්නව ආසන්නව සමීපව බැලුවොත් ඊට පස්සේ ආට තේින භාවනා කරන්න කරන්න ඈනුන් යන කම්මැලි ගතිය නෙවෙයි මේක පුදුම උත්සන්න වෙන්න ගන්නවා තමන්ගේ හිතයි භාවනා අරමුණයි දෙකම සක්‍රීය භාවයකට කර්මන්නේ කියලා වචනේ පාවිච්චි කරනවා. කර්මන්නේ වෙන්න පටන් ගත්තට පස්සේ පේනවා හොන්දට දුවන වාහනයක බැටරිය වගේ ෆුල් charge වෙනවා. බැටරි වාහනේ දුවන දුවන charge වෙන්න පටන් ගන්නවා. එතකොට මේ අපි කවදාකවත් දැකලා නැති මේ පයක් එසවනකොට මේක මුළු මානව ඉතිහාසයේ හතර කුරෙන් ගියේ සතා අවුරුදු ලක්ෂ 40 ලක්ෂයක් ගිහිල්ලා තමයි කකුල් දෙකෙන් හිට ගන්න පටන්. ඒ සීරම තේරෙන්න පටන් අර ගන්නවා. හතර කුරෙන් ගියොත් කොහොමද මේ කකුල් වැඩ කරන්නේ? කකුර දෙකෙන් දෙපයෙන් යනකොට තනි කකුලකනේ මේ බර සේරම තියෙන්නේ. එක කකුලක් මේ නලය නලියද්දී කිලෝ 70ක බරක් අනික් කකුලේ තියෙන්නේ. කිලෝ 7ක බරක්වත් දැනෙන්නේ නැහැ. 70ක තියා කිලෝ 7ක බරක් මෙහෙම අල්ලගෙන ඉන්න බලන්න පුළුවන්ද කියලා විනාඩියක්වත් අල්ලන්නේ. මෙතන කිලෝ 70ක් මේ තනි වලලු කරේ හිටලා තියෙනවා තේරෙන්නේ නැහැ. මේ පොඩි පොඩි පරිණාමයක් නෙවෙයි මේකේ තියෙන්නේ. මගේ තමයි කය. එනකොට මේක දීර්ඝ පරිණාමයක. චාල්ස් ඩාවින් කියපු විදිහට පරිණාමය. බුදුහාමුදුරු කියපු තාලෙට සංතාරය ඇවිදලා ඇවිදලා ඇවිදලා පුරුදු වෙලා තියෙන්නේ. මේ ඔක්කොම තේරෙන පටන් ගන්නවා සතිය හොඳට එනකොට. ඒකට ඕන කරලා තියෙන්නේ තොරතුරු අහුලන්න ඕන. ඒ තොරතුරු අගය කරන්න ඕන. ඒකේ දර්ශනය තමයි ඒකේ රෝග ලක්ෂණය තමයි වார்த்தාවට දාන්න ඕන. කාටද නොකිව්වේ කිව්වේ නැතත් හරියට බල ලියන්න පටන් අරගන්න ඒ කොලෙත් කමට කර්මස්ථානාචාරි කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඒ තොරතුරු ඇහිලිම විනෝදාංශයට යනවා. කාගවත් කුණුහරපත් නෙවෙයි, වල්පල් හැලිත් නෙවෙයි, සම්පප්පලාපත් නෙවෙයි, බොරුත් නෙවෙයි, පරසෝචනත් නෙවෙයි, කේලමුත් නෙවෙයි මේ දකින්න දේ. ඒක දැක්කට පස්සේ තේනවා මේ කය තුල මුළු ලෝකෙම තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ යන පාරමයි හරි. මේකටත් වැඩිය සවිස්තරව, මේකටත් වැඩිය උත්සන්නව, මේකටත් වැඩිය ආසන්නව, මේකටත් වැඩිය අප්‍රමාදීව, මේකටත් සතියෙන් මේ ඇති ඇති කරගත් එක තුළ තියෙන සියලු ධර්ම කරුණු අස්පනා අපිට කරුණු උකහා ගැනීම හැකියාව තියෙනවා නම් තමන්ට මේ එඟට ඒ සතියේ බැහැ ගන්නවා වගේ අවධානයේ පුදුම බැස ගැනීමක් වෙනකොට පුදුම මේ ධර්ම තේජසක් ඒ බැටරි charge වෙන්න වගේ හොඳට තේරෙන පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා තව තොරතුරු ඇහිලීම වැඩි කිරීම සඳහා යමක් කළ යුතුයි කියලා හිතේට නම් ඒ දේ කරන්න කියන එක තමයි කියන්නේ. එහිම දෙවන කොටස පාරයන්ක භාවනාව සම්බන්ධයෙනි. මෙට්ටයක් මත සමබරව වාඩි වී මම මේ මොහොතේ වාඩි වී සිටින බව මෙනෙහි කළෙමි. එය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා මෙට්ටේ හා පොළවේ ගැටෙන ශරීර කොටස් වෙත අවධානය යොමු කර ශරීරයට ඇතිවන පීඩනය නිරීක්ෂණය කළෙමි. මෙසේ බලා සිටින යම් අවස්ථාවලදී හිස ඇතුලින් දැඩි පීඩනයක් ඇතිවන බවක් දැනුනි. මදක් වේලා සිරුර වෙත අවධානයෙන් අවධානය යොමු කර සිටින විට ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනෙන්නට පටන් ගනී. එවිට ඒ වෙත අවධානය යොමු කෙලිමි. ආශ්වාසය වඩාත් හොඳින් දැනෙන්නේ නාසය අගට බැවින් නාසය අග කොටස වෙත සිහිය යොමු කර ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බලා සිටියෙමි. ආශ්වාසය ඊතා දිගට පැහැදිලිව දැකගත හැකිය. එහෙත් ප්‍රශ්වාසය දැනෙන්නේ ඊතා සිහින්වය. ඒ දිගු වේලාවක් කැඩෙමින් ස්පන්දනය වෙමින් පිටවේ. ටික වේලාවකින් ප්‍රාශ්වාසය දැක ගැනීමට නොහැකි වී යයි. එහෙත් හුස්ම ගැනීම දිගටම හොඳින් දැනේ. පිටවීමක් නොදැනේ. මෙය අපහසුකාරී අවස්ථාවකි. උත්සාහයෙන් තවදුරටත් බලා සිටින විට ආශ්වාසයේද කෙටි වී දුබල වෙන බව දැකගත හැකි විය. ඉන්පසු අනුමාන වශයෙන් මිනිත්තු දෙක තුනක කාලයක් හුස්ම නොවැටීම තිබෙන බවක් දැනේ. නැවතත් ප්‍රාශ්වාසය හා සමහර විටක නැවතත් ආශ්වාසය හා සමහර විටක ප්‍රාශ්වාසයද දැනි නැවත නැති වී යයි. මෙය නැවත නැවතත් වාර ගණනාවක් එක භාවනා කාලයකදී සිදුවේ. අත්තර වාරයේ සිත වෙනත් අරමුණු වලට ඇදේ. ඒ දැනගත් පසු නැවත අවධානය ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙත යොමු කර ගන්නෙමි. එසේ කර ගැනීමට අපහසු වූ විට නැවතත් මා මෙතන වාඩි වී සිටින බව මෙනෙහි කර මුල සිට භාවනාව පටන් ගනිමි. සමහර භාවනා වාරවලදී මෙය මේ ආකාරයෙන් සිදුණත් හුස්ම පිට කිරීම නොදැනි හුස්ම ගැනීම පමණ දැනන වේලාවේදී බොහෝ විට සිතත් සිත වෙනත් අරමුණකට පිටපනින ස්වභාවයක් ඇත. ඒ ආශ්වාස වාර දෙකක් අතර ඊතා දිග කාලයක් හිස්ස පවතින නිසායයි සිතමි. තවද හුස්ම ගැනීම පමණක් දැනෙන විට සිතට චකිතයක් හා අසහනයක් දැනේ. සූදානම් වී ගියද අපහසුවක් දැනේ. විවිධ පරීක්ෂණ කර බැලුවෙමි. පපුව හැකිලෙන පිම්බෙන ආකාරය දෙස බලමින් භාවනා කරන්නට උත්සාහ කරන විටදී ටික වේලාවකින් ආශ්වාසය හොඳින් දැනෙන නාසයේ අග වෙත නොදැනීම අවධානය යොමු වී අවුල් සහගත බවක් ඇතිවේ. මේ නිසා එම උත්සාහය අත්හැර දැමුවෙමි. පරයන්ක භාවනාව සම්බන්ධයෙන් නැති ගැටලු निराකරණය කර ගැනීම සඳහා මට සුදුසු උපදෙසක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒක අර වාක්‍ය තුනක විතර පේනවා පේන්න ඕනට වැඩිය දැඩිව යොමු කරවීම මෙහෙවීම වැඩි ගතියක් වගේ පේන්න තියෙනවා. එහෙම මුලදී නම් ඇත්තට මෙහෙම කරන්න ඕනේ. නමුත් පහු වෙනකොට පහු වෙනකොට හිත කී කරුණන් හිත මේ ඉඳගෙන ඉන්න බාට ඉඳගෙන ඉන්න බව දැනගනි. ආස්වාස් ප්‍රසවාස කරනකොට ආස්වාස් ප්‍රසවාසය දැනීවි. බඩේ පපුවේ පිම්බීම හැකිලිම් බලනකොට නානපාන දැනෙවි. ඒකට කමක් නැහැ. නමුත් ඒකට දැඩිව මෙහෙව්වොත් අර කියන්නේ ඉසේ කක්කේ විල ගතිය එන්න ඉඩ තියෙනවා. නැත්නම් අමෝර ගතියක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ දැඩි මෙහෙවීමක් රෙජිමෙන්ටේෂන් නැතුව භාවනා යනවනේ යන්න ආරින්. එතකොට ආනපනේ නොදැනෙන වෙලාවේ හිතවිලි ගොඩක් ආවට ඒ කියන්නේ අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ පශ්චාත්තාප වෙන්නේ පශ්චාත්තාප වුණොත් ඒ පශ්චාත්තාපේ කෙලෙසයක් වාටපත් වෙනවා. පශ්චාත්තාප නොවි බලන්න ආනපනේ කියන රූපාරම්මණේ නැත්තම් හිත අරමුණ හදාගෙන බලන්න. ඒ හදාන බලන අරමුණ තමයි හිතවිලි විදිහට පේන්නේ. ඒකට ඉඩ දෙන්න ඕනේ. එතකොට අර හිතේ තියෙන මේ මේ ආතති ගති අපේ තියෙන මේ වෛර, ක්‍රෝධ පිරිමහ ගන්න බැරි වෙච්ච දේවල් එහෙම ওই හිතවිලි මාර්ගයෙන් එළියට යනවා. පැහැවපුතු වාලයකේ සැරවට කෙලියට යනවා. පුරු ඇදිලා යනවා වගේ. නයික් ආපුවාම වඩේ පත්තු බඳිනකොට අර නයිවිස තුවාලෙන් එළියට එන්න වගේ යන්න අරින්න ඕනේ. ඒ වෙලාවට කවදාකවත් වනමුකේ වහන්න හොඳ නැහැ. වටේ පත්තු බැඳලා ඒක මිරික මිරික මිරික මිරික එතකොට එළියට දානකොට වනමුකේ ඇරලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ එළියට දාන එක හොඳයි. එතන බලන්න පුළුවන් නම් මේ හිතිලුල රටාව. ඒ හිතිලුල ආරේ. නැත්නම් හිතිලුල අන්තර්ගතය හුඟක් හොයන්න යන්න එපා. පේනවා ඒ තමයි මමයාගේ හැටි. මම මැරෙන වෙලාවේ මට මේ ටික වෙයි. එතකොට මේ තමයි ඊගාව භවයේ තීන්දුව කරන වෙලාව. පොඩ්ඩක් බලන්න. මොනවද එළියට එන්නේ කියලා තමන් කරපු හොඳ දේවල්ද මතක් වෙන්නේ නරක දේවල්ද මතක් වෙන්නේ කියලා මොනම යකාටවත් සාතිකයක් දෙන්න බෑ. ඒ තරම්ම අසරණයි අපි. ඒ තරම්ම අනාතයි. අපි කොච්චර ඩම්පින් කරලා තිබ්බත් වැඩ පිළිවෙල නතර වෙනකොට මේ හිතවිලි වටෙන් එන අරමුණු නතර වෙනකොට ආනපනේ නතර වෙනකොට ඇතුලේ තියෙනවා එළියට දාන්න. මේ එළියට දාගන්න නැතුව ඉන්නේ මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප පෙන්නනවනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් සද්ද අසනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ගඳ රස පහස කාලතරණ කිසිම ඉඩක් නැහැ නෙමේ. ඇතුලේ තියෙන වෙලියට දාන්න. ඒ නිසා මේක ඇතුලේ පිළිකා හැදිලා, අර්බුද හැදිලා, පැහැවලා, පුරුව හැදිලා බබා බඩේ ඉන්න ප්‍රසූත කරගන්න බැරුව ඉන්නේ. භාවනා කරනකොට පිටින් එනව නතර වෙච්චාම මේක එළියට ගියාම පේන ඕන්න බොක්කේ. එහෙම නැත්නම් මේ මනසේ මණ්ඩි වැහලා තියෙන්නේ මේකයි කියලා තේරිච්චාම කාන්ති මම මේ තරම්ම කඩප්පුලියද කියලා හිතෙනවා. මේ තරම්ම මම චපලද? මේ තරම්ම මගේ ඇතුලේ කුණු වෙලාද කියලා හිතෙනවා. අත් දවසක් කොට දාපු නැති වැසිකිලි වලක් වගේ එකක් ඇතුලේ තියෙන. ඕකත් එක්ක තමයි බුදියන්නේ, ඕකත් එක්ක තමයි නැගිටින්නේ, ඕකත් එක්ක තමයි මැරෙන්නේ, ඕකත් එක්ක තමයි ඊගාවාත්මේ උපදින්නේ. ඉතින් මොන රජතප හම්බුණත් ඇතුලේ බොක්කේ තියෙන්නේ අර කෙලස් කන්දනේ. ඔක එළියට දැම්මනම් බුදුජානක කියන්නේ හෙලි කරපන්. හෙලි කරපු ගමන් ඔක ධර්මයක් වෙනවා. වහපන් වහපු ගමන් පිළිකාවක් වෙනවා. විවටෝ විවරති. ද පටිච්චන්නෝ. මේක අපි හෙලි කරන්නයි ධර්ම සාකච්ඡා කරන්නේ. අපි සාස්ෘණංශනම කාඩ කියලා බුදුහාමුදුර කාඩ කියලා ආර්යනන්ත කියන මෙන්න මේ මගේ හිත දිහා බැලුවොත් ඒක නොකෑමන දහවතුර වට්ටවතුර කඩප්පුලි එපා කරපු හිතක් තමයි. ඒක මගේ නෙවෙයි. ඔබ වහන්සේ පොඩ්ඩක් ඕක බාර ගන්න. බුදුහාමරෝ ගිඩිය පිටින් ගන්න. අපි මේක වසංගන පෙන්වන්න නැතුව eh, රැක ගන්නවා මේක පෙන්වන්න බෑ ඇත්තටම කැතයි. වෙන්නපු දවසේ බුදුම සාන්තියක් තියෙනවා. ඒ කියනවා ඒ ඒ එළියට එන වෙලාවේ ඒක මතු කරන්නේ නැතුව අපි ආපහු හිර කෙරුවොත් අසුචි වේගයක් හිර කෙරුවොත් මුත්‍ර වේගයක් හිර කෙරුවොත් ශුක්‍ර වේගයක් හිර කෙරුවොත් අපස්මාර ලෙඩ එනවා. බුදු කෙනෙක් කලාතුරකින් ලෝකේ පහළ වෙන්නේ ඕක උඹ කියා ගන්න එපා. කාගෙත් හිතේ හැටි. ඕක එලි කරපං. මේ හතරමං හන්දියක එලි කරන්න යන්න එපා. මේ කමඨහං සුද්ධ කරනලා එලි කරන්න. අපි මේ භාවනා කරන අය අතර ඉඳද්දි. එතකොට ඒක ලොකු කැතැසිස් කියලා කියන්නේ මේ හොදා දැමීමක්. ලිඳ ඉහන දවස තියෙන. ලිඳ වතුර ගන්න දවසේ ලිඳ ඉහන දවස ඔක්කොම ඇදලා ඇදලා ඔක්කොම ලිඳ සුද්ධ කරලා මඩස් කළ දෙකත්ම වගේ වරින් වර සුද්ධ වෙන්න ආදරන. ඒක ටිකක් අමාරු. ඒක මේ බලාපොරොත්තු වෙච්ච නැත්තරම් කැත ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා කාටුන් එකක් තියෙනවා නිසරණවනේ මේ නිල්ලඹ ඇතුලෙන් තන් දොරේ ඔබට කවදා හෝ භාවනා කරනලා ඔබේ යථාර්ථය දැක්කොත් ඔබ දුවන්න පටන් අරගනි භූතෙක් දැක්කයි කියලා. ඒ තරම්ම කැත භූතෙක් ඇතුලේ. ඒක වහගන්නයි මේ රූපලාවන්‍ය කරන්නේ. ඒක වහගන්නයි අපි මේ අංග සංස්කරණය කරන්නේ. ඒක වහගණ්ඩයි අපි මේ සදාචාර කියලා නීති පද්ධතියක් හදාන්නේ. ඔය මොන නීතියකට මේ ඇතුලේ තියෙන කුණු වළංගු නැහැ. බුදු කෙනෙක් පහලා කියනවා කෙහෙලි කරපං. පව් සමා කරනවා කියන එක අහලා තියෙනවා. අර පල්ලියට ගිහිල්ලා කට කට ඉලට කට තියලා පාදිලිට කියන කතාව ඈ එච්චරයිද පව් සමා කරන්න පාදිලිට ගිහිල්ලා කියන්නේ. ඇතුලේ පාදිලි ඉන්නවා. පාදිලිව කාටවත් කියන්නේ නැහැ. ඒ තමයි වාසික කවුන්සලින් කියලා එකක් වෙලා තියෙන්නේ. මේක අපි සතියට කියන ඕ බලවන් සත්‍ය දැක්කොත් ඕක ඇතුලේ ඔච්චරයි. ඕකෝ කොයි කෙනාගේත් මල්ලේ කිල්ලෝටයක් තියෙනවා. කිල්ලෝට හුණු තියෙනවා. ඒ වගේ කුණු ගොඩක් තියෙනවා. ඕක හෙලි කරපන්. වහගෙන ඉන්න ඉන්න පැතිරෙනවා කියලා ඕක දිහා බලන්ඩ ඇත්තටම කැතයි. හැබැයි දරන්න බැරි නෑ. කදාකවත් දරන්න බැරි වෙන්නේ මොකද මේ තමම දැන දැන දාගත්ත ගුණ ගොඩක් මේකදී එනිසා ඔක ගියොත් එළියට පුදුම සාන්තියක් හිතට ඇති වෙනවා. මේ ආදියට රෙදි කැල්ලක් කරන් සන්ලයිට් දාලා හේදුවා වගේ සන්ලයිට් සබන් ටිකක් දාලා. ඉතින් හේදිනකොට පුදුම බයයි අපි. ඒ ටික එහෙම හංගගෙනම තියානින්න හදනවා. තියාන හිටියොත් ඉතින් පිළිකාවට තමයි එන්නේ. ඒ නිසා තවත් ওই විදිහට බලලා ඒ අපහසුතා ඒ දේව හැම මිරිකල් අල්ලන්න යන්න පොයි පේන විදිහට වැඩි මට පේනවා අල්ලනවා. මට එළියට දෙන්න අරින්න. එතකොට එලි එලි වෙන වෙලාවෙ හිතා ගන්න පුළුවන් මේක තියාන මැරණට වැඩිය හොඳයි. දැන් එළියට දාන එක කියලා ඒක එළියට යන්න යන්න පුදුම සාන්තියක් ඇති වෙනවා. ඒක තමයි හීලින් ඉෆෙක්ට් කියලා කියන්නේ. ඒකට කියනවා මේ සුවසේවාව කියලා කියන්නේ. ඒක හෙලි කරගත්ත තරමට ඇතුලේ සාන්තියක් වෙනවා. ඒ නිසා අනිත් දවසේ උට වැඩිය ඒක එලි දක්වා මී කියන අදහසෙන් භාවනාවට යන්න. අති ගෞරවණීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව ලෙස හුස්ම ඉහළ පහළ යාම නාසිකාග්‍රය දෙස බලමින් මෙනෙහි කළෙමි. ආස්වාසය සහ ප්‍රස්වාසය මුලැමැදාග බලමින් මෙනෙහි කරන විට වෙනදාට වඩා කහස් සහ සුදු පැහැති ආලෝක ධාරාවන් පෙනී නොපෙනී ගියද මම අර මුනේම සිටියෙමි. පැයකට ආසන්න කාලයක් මෙසේ සිටින විට ආශ්වාස ප්‍රශ්වාසය ඊතා වේගයෙන් සිදුවන්නට විය. විටක එය හෘද ස්පන්දන වේගය දැයි සැකහැර දැනගැනීමටද අවශ්‍ය විය. උඩුකය වේගෙන් ගැහෙන්නට විය. යටිකයේ කිසිම දැනීමක් ඇති නොවිය. බොහෝ එහෙත් මම අරමුණේම සිටියෙමි. කුහුඹියේ ගෙල දෙසින් පැමිණ මුහුණ හරහා හිස දෙසට යනවාක් මෙන් දැනුණද එය වැළැක්වීමට නොගියෙමි. අරමුණ තුලම සිටින විට උඩුකය ගැහෙන වේගය ක්‍රමයෙන් අඩු විය. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මාලද අත්දැකීම පිළිබඳ උපදේශයක් දෙන මෙන් ඊ타මත් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔව් මේ වගේ දේවල් පළවෙනි වතාවේ වෙනකොට පාර නිකන් සිල්ලිලාරයක් මහ විශාල දෙයක් වගේ පේනවා. නමුත් කවදාද මේක ගෙවෙනකන් කාගෙන, යොසාගෙන, දරාගෙන හිටියොත් ඔක දෙවෙනි සැරෙත් වුණොත් ඕකම වෙනවා. හැබැයි ওই තරම් සිල්ලිලාරයක් එන්නේ නැහැ. පිටදී ඕකම එනවා පොඩ්ඩක් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි සැරේ, හතරවෙනි සැරේ. හරියට හුඟා පිපාසිත මිනිසෙකුට පළවෙනි වතුර උගර බොනකොට වතුරේ තියෙන පිපාස නිවන ගතිය සහ වතුර බින්දු වතුර උගර වෙනේ තියෙන ස්තුතිය කියලා නිම කරන්න බෑ. දෙවෙනි උගරෙදිත් නැත්තේ නෑ. හැබැයි අර පළවෙනි උගරේ වගේ නෙමෙයි. 3 4 5 6 යනකොට මේ අර ඔච්චර වටන පැම් වාදනේ පැත්තක තියන්න ඉතින්. ඒ ලොකෝ තෝක ස්වභාවයි. ඒ නිසා පළවෙනි වතාවට ඒ වෙලාවෙම පොතක් ලියන්න හිතෙනවා. ඒ වෙලාවෙම ෆොටෝ එකක් කරන් තියාගන්න හිතෙනවා. මොකද ඒ තරම්ම නැවුම් ගතිය නිසා. නමුත් බුදුචානන්ස කියන්නේ ඒක එහෙම තමයි කාටත් එහෙමයි. ඕක නැවත නැවත වෙන්න දෙන්නේ. ඒ වීම සඳහා අනුග්‍රහ කරන්න. ඒකට අවශ්‍ය සප්පාය කරනු සලසලා දෙන්න. පසුබිම සකස් කරලා දෙන්න. ඒතර තමයි මේ ඊටාම උත්සන්න වාසන වෙච්ච දේ මේ දවල්ට කනවා රැයට කනවා ගන්නට පුංචි වෙන්න පටන් ගන්නකම් කෙරුවොත් ඒක ආධ්‍යාත්මික ජීවිතයක් කියනවා. එහෙම නැත්නම් මේ පිනිසුන්ගේ බහුරු කෝලම් වලට අපි රැවටෙනවා. ඔය බහුරු කෝලම් කොයි එකෙත් පිටපොත්තේ විතරයි තියෙන්නේ. ඇතුලේ මොකක්වත්ම නැහැ. ඉතින් විකුණ ගත්තට පස්සේ උන්ගෙන උඹ හලිදුන ගත්තට පස්සේ ඇතුලේ නැත්තම් ඒත් උඹ හිතපන් විඳ ගනින් ඇතුලේ තියෙනවනේ ඒත් විඳ ගනින් කියලා. මේක භාවනා කරමිනියට තේිනවා මේ යක්කු කරන්නෙම ජඩ වැඩමයි. ඒ ඒක පරිේශන කතාවක් කියනවා මේක දැන ගැනීම සඳහා මම මේ කියන්නේ භාවනාවට සම්බන්ධ එකක් නෙවෙයි ඒ කොකාකෝලා කම්පැනි එක ලස්සන මුළු ලෝකෙම අල්ලගෙන යදි পেপසි කෝලා කම්පැනි අවිල්ලිවලා කිව්වල බීල බලන්නේ බීල බලපු ගමන් পেপසි කෝලා රසයි එසු කොකාකෝලා කම්පැනි වැටුණා ඊට පස්සේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් පත් කළා තියෙනවා කොකාකෝලා කම්පැනි වැටුනේ ඇයි කියලා බලන්න ඊට පස්සේ කියලා තියෙනවා ඒ මිනිසුන්ට කෝටි ගණක් පඩි ගෙවනවා ඉතින් මනුස්සයා කරලා තියෙන්නේ ටෙස්ටිං පැනල් එකක් දාලා කියන්නේ Coca-Cola බීලා රසාස්වාදය බලන්න පුළුවන් ඒකට ටෙස්ටිං පැනල් කියලා කියන්නේ රස බලන වෙනම ඒකට පුහුණු තියෙනවා ෆුඩ් ටෙස්ටිං කියලා. ඔය ටී ටෙස්ටිං කියලා වෙනම ස්පෙෂල් ජොබ් එකක් තියෙන තේ රස බලලා තේ වල මේවා කරන ඒ හරි ගෙවන රසාවක්. ඉතින් ආය ඩිසයින් කරලා තියෙනවා මේ පරිේශනයක් දෙන්නට එක්කෙනෙකුට කොකා කොලා බොන්න දෙනවා එක්කෙනෙකුට পেප්සි කෝලා බොන්න දෙනවා. උගුරෙන් උගුරට උගුරෙන් උගුරට ලැබෙන රස කියන්න කියලා. එතකොට අවසාන පළවෙනි උගුරේදී තමයි ලැබිච්ච ආස්වාදේශ අවසාන උගුරේදී ලැබිච්ච ආස හැබැයි මුළු එකම බීලා කෑන් එක බීලා. එතකොට පළවෙනි උගුරේදී පෙප්සි කෝලා එකට හරි ලකුණු ලැබෙනවලු මොකද ඒකට සීනි පොඩ්ඩක් වැඩි කරලා තියෙන්නේ. ඔය බීගන බීගන යනකොට අර සීනි වැඩි ගතිය නිසා අන්තිම උගුර බොනකොට එපා වෙලා කෑන් එක පොඩ්ඩක් තීදී අයින් කරලා බොන්න බෑ. পেප්සි කෝලාගේ සීනි අඩුවෙන් තියෙන්නේ කොකා කෝලාගේ බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ එපා වෙන්නේ අන්තිම කුර දක්වා බොන්න පුළුවන්. ඊට පස්සේ කොකා කෝලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා අන්තිම කුර බිල බලන්න කියලා. පෙප්සි කෝලා අන්තිම කුර බොන්න ඉස්සලා ගෑන් එක පිටින් විසිකරනවා. පටන් ගන්නකොට හරිම රසයි. මේක තමයි වෙලදැනින් කියන්නේ. ඉතින් අපිට අර පෙන්නකොටම තියෙන මේ මූණිච්ඡාවේ නැත්තම් මතු පිට දේ රැවටෙනවා කිව්වහම මිනිස්සයා විතර අමනියෝ જાතියක් නෑ. ওই ලස්සනම ගෑණි අරගෙන ඇන්ග්ස්ට්‍රම් එකම අර තියෙන හැම ගලවලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ ප්‍රේම කරන්න ඔක බදා ගන්න දෙයක් තියෙනවද කියලා. ඕක ගලව ගන්න බැරුවනේ මේ ගෑනු අල්ලගෙන නටන්න හදාන්නේ. අද ලෝකේ තියෙන හැම වෙළඳ ප්‍රචාරෙම ඉස්සරහට පෙන්වන්නේ මුණත් ආඩුවනේ ගෑණියගේ මුණත් ආඩුවනේ. ඒක විනිවිද දැක්කනා දෙතිස් කුණපයක් නෑ ඇතුලේ තියෙන්නේ. ඒ උනට අරක හදලා ගත්තට පස්සේ ලපනොම වංසාන්ද සේසෝමි ගුණේනා සේසෝමි ගුණේනා කියලා ඉතින් ඔන්න දොරට වඩනවා. හැබැයි මූණත් අඩුව ගලවල් ගත්තට පස්සේ යක්ෂණී යකා. ඒ කවුද අහුවෙන්නේ නැත්තේ බලන්නකො. බුදුරජාණන්සේ කොච්චර රූප ස්වභාවයක් තිබුණාද? බුදුරජාණන්සේම කියන්නේ කැත නිසා නෙවෙයි. අනිකට ඊර්ෂ්‍යා කරන්න නෙවෙයි. බුදුරජාණන්සේගේ චවි වර්ණයට දුවිලක්වත් වදින්නේ නැහැ. අතප්පයක්ම නවපුවාම නැමිච්ච ලකුණක් අපේන්න නැතිල. මේක තියෙන නිකන් පතෝල කරලා වගේ. අසන්දි මිත්‍රා වගේ. ඒ දැනගෙන කිව්ව උඹල මොකේද අහුවෙන්නේ කියලා මේ මූණත් අහඩුවටනේ. ඒක පොඩ්ඩක් විනිවිදපන්. විනිවිදලා බැලුවාට පස්සේ මොනවද ඇතුලේ තියෙන්නේ? දාඩිය ගඳ, හඩු ගඳයි. උග නැති වෙන්න සෙන් ගාගෙන ලතු උලාගෙන හරිම කැතයි අතර මේ පැත්තෙන් බලනකොට ලතු උලලා තිනවට වැඩිය හොඳ නිකන් ඉන්න එක. කියා ගන්න විදියක් නැහැ. ඒ නිසා ඕනම දෙක පළවෙනි වතාවට බුද්ධ විඳින කොටයි දෙක තුන හතර යනකොට බලන්න ඒකයි බුදුරජාණන් වහන්සේට වඳිනකොට තුන් සැරයක් වඳින කියන්නේ. මොන ඉල්ලීම කරලා තුන් සැරයක් කරන්න කියලා. ඒත් ඒක හොඳට හිත් වදිනවා. එක සැරේ කියලා නතර කරන්නේ. මොකද එක සැරේ මුලා කරවන්නම මේ ලෝකේ තියෙන්නේ. නිසා මේකට අනුපස්සන කියන්නේ ඕකම නැවත නැවත කරන්න මේක ඔය කියන අත්දැකීම පරියන්කේදී දෙක තුනක් යන්න ගියොත් එයාට ලොකු අත්දැකීමක් වෙනවා. ඊට පස්සේ 20 30 එන්න පටන් ගන්න පරියන්කේදී. බොහොම ලස්සනට පෙන්නලා ආයෙ නැතිලා යනවා. ආයෙ බොහොම ලස්සනට නැතිලා යනවා. එතකොට තේරෙනවා මේක මායම කියන මේක තමයි. භවය කියන්නේ මේක තමයි කියන්නේ. ඉතින් ඔතෙන් ආපු එකනා මේකට උනන්දු කරවලා ධෛර්ය කරලා කියනවා හරි ඔ කොහොමයි ඕක නැවත නැවත කරලා බලන්න. දේරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ. පාරයන්ක භාවනාව. පාරයන්ක භාවනාව සඳහා වාඩි වී මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කළෙමි. පසුව පිටුපස ප්‍රදේශය පොළවට තද වී තිබෙන ආකාරයෙන් දකුණු පාදයේ රස්නය ගතියටත් වම් පාදයේ සිසිල් ගතියටත් දැනුනි. එසේ සිටින විටදී ආශ්වාසය සහ ප්‍රශ්වාසය සියුම් ලෙස දැනෙන්නට විය. ආශ්වාසයේ සිසිල් බවටත් ප්‍රශ්වාසයේ උණුසුම් බවටත් මෙනෙහි විය. පසුව ඉදිරියට හා දෙපසට පැද්දෙන ගති හා වේදනා, ශබ්ද සිතුවිලි දැනුණද ඒවා සතුටින් මෙනෙහි කර මූල කර්මස්ථානයට යොමු වේ. ශරීරයේ පෙරලෙන ගති උෂ්ණ සිසිල් තද සියුම් හිරි වැටීම් ආදී කුමක් වුවද ඇලීම් ගැටීමකින් තොරව ඒවා මෙනෙහි කර නැවතත් මූල කර්මස්ථානයට පැමිණීමට හැකිවේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කර පොළවට තද වී තිබෙන වම් පාදය එසවෙන බවත් කෙනියන තබන නිරීක්ෂණය විය දකුණු පාදයේද එලෙසම නිරීක්ෂණය විය ශරීරයේ පහළ ප්‍රදේශයේ තද ගති සියුම් වේදනා පෙරලෙන ස්වභාව නිරීක්ෂණය විය. ශබ්ද වේදනා සිතුවිලි රූප සටහන් ආදිය අරමුණු වූ විට මෙනෙහි කිරීමකින් තොරව නැවතත් සක්මන් භාවනාවට පිවිසීමට හැකි හැකි වේ. පාදයට වැලිත් සමග ගැටෙන අයුරුත් පාදයේ යට ප්‍රදේශය වැලි කැට සමග ගැටෙන අයුරුත් හොඳින් නිරීක්ෂණය විය. ශරීරයේ කුමන වෙනස්කම් සිදු වුවත් කලකිරීමකින් හා පසුතැවීමක් නැත. ගත හා සිත සැහැල්ලු බවකින් යුක්ත බව දැනෙයි. එදිනෙදා වැඩ කටයුතු එදිනෙදා වැඩ කටයුතු වලදී ඉක්මනින්ම වැඩ කරන්න ඇති කැමැත්ත පැහැදිලිව පෙනුනි. ඒ අවස්ථාවේදී අසතියට පත්වන අයුරුත් දැනගත් නිසා සතියට පත්වන අයුරුත් වැටහිනි. පෑන් පහසුවේ පෑන් පහසු වීමේදී සීතල උණුසුම් ලක්ෂණ තද සියුම් නිරීක්ෂණය විය. දානය වළඳන විට ආහාර කෙරෙහි ඇති තද කැමැත්තද දැනුනි. දිවට කෙල ගලාගෙන අයුරුත් එහාට මෙහාට පෙරලා කෑම ඉක්මනින්ම ගිලෙන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. පියවරක් පියවරක් පාසාම සතිමත්ව කටයුතු කිරීමට වීරය වඩමි. ඍජු නිවන් මඟ පෙන්වා දෙන මෙවන් උත්තරීතර කල්යාණ මිත්‍රයෙකු ලැබීම මම ලැබූ පුණ්‍ය ලාභයකි. ඔබ වහන්සේට මෙත් සිතින්ම පින් අනුමෝදනා කරනවා. කරන්නා වූ ශාසනික මෙහෙවර කරගෙන යාමට නිදුක් නිරෝගී සුවපත් භාවය හා මේ අත්භාවයේදී උතුම් අමා මහ නිවන් සැප ලැබේවා. කැලණිය සුපේශලා මෑණි. ලියනකොටම තේරෙන කොම්පැනි එකනේ ලියන්නේ කියලා. <laughs> වාක්‍යලා තියෙන විදිහට. නමුත් මේ මේ තියෙන මේ විදිහට හරියනකොට භාවනා හරියනකොට ඒ ලැබෙන පිරිච්ච ගතියට එහෙම නැත්නම් ඒ සන්තුෂ්ත කර ගතියට කැමැත්ත කියන එකක් තියෙනවා. මේ වෙලාවේදී ඒකට කමක් නැහැ කියගෙන යන්නවා. පස්සේ ඒකත් නැති වෙනකන් කියන්නේ භාවනා හරියෑම කෙරේ Tamanට ඇති වෙන සන්තුෂ්ත කර తත්වය, සම්පatti කර తත්වයත් දුක මේසයි හිටලා තියෙන්නේ. ඒකත් නැති වෙනකන් ඒක ලක්ෂ කෝටි වාරයක් කරනවා. කරනකොට කරනකොට කරනකොට ඒක පිළිබඳවත් ওই විශාල ශිලීලාරයක් ආඩම්බරයක් මම කියා ගැනීමක් පාටි දෙමිල්ලක් නැතුව ඒක ඉදිනදා දෙයක් වඩටපත් වෙනකන් ඒකට අනුග්‍රහ කරන ඒකට බහුලීගත කරන්න කියන මේකම බොහෝ කොට කරන්නේ කියලා කියනවා කරනකොට කරනකොට වෙන්නේ මේ තියෙන මේ సౌందර්ය ගතිය ස්තුති කරන ගතිය මෛත්‍රිය අඩු වෙන එක නම් තමයි හැබැයි ඒක ලොකු තලතුණකම ඒක නිසා ඒකට පුරුදු කර ගන්නකන් ඉතින් හරි අපහසුයි නමුත් ගත්තට පස්සේ මේකත් සාමාන්‍ය දෙයක් වඩටපත් වෙනකන් දිගට භවනා කරන්න ඕනේ නැත්නම් තාම තියෙනවා මනාපමනාප. තාම තියෙනවා මේකට මනාපයත් මේක වැරදුනොත් අමනාපයත් ඒ දෙකේ වෙහෙස කරගතිය කහට ගතිය නැති වෙන්න නම් හරි ගියන වවට කටයුතු කරන්න. හැබැයි ඒක කෙරේ තියෙන සියුම් මනාපයත් දැකගෙන ඒකත් දුක පිණිස හේතු වෙන බව දැනගෙන ඒක ඉවර වෙනකන් ඒක ගෙවන් වෙනකන් ඒක වශී වෙනකන් එහෙම නැත්නම් සිද්ධි වෙනකන් දිගට භාවනා කරන එක තමයි කරණ තියෙන්නේ පැවිදුණාට පස්සේ ඒක කරගත හැකි. ඒක තමයි පැවිදින්නේ ඒකට තමයි ඊට පස්සේ පරිසරය හදාන ඒකට ජීවන රටාව හදා ගන්නවා. මතර ගිහි වෙන්නේ කෙනෝට එච්චරම පින්නේ මේක දැනගත්තත් ඊට ගැළපෙන ජීවන රටාව හදා ගන්න තරම් අපි ඇසුරු කරන අය අපිට ඉඩ දෙන්නේ නැහැ. ඔය යමයා ඉඩ දුන්නත් යම දූතෝ ඉඩ දුන්නත් අපි කිට්ටු අන්තිව දෙන්නේ නැහැ. මැරුණත් දෙන්නේ නැහැ. ඒ තරම්ම කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. ඉතින් පැවිද්දොත් වගේ අනවශ්‍ය සම්බන්ධකම් හදාගත්තොත් උන්දලටත් ඒ කරදර ලැබෙනවා. ඒක පිට්ටුවකට ගන්න එපා. එහා එහා යුර දාන්න ඒගොල්ල Taman ඉන්න පැවිදි වෙච්ච පැත්තේ එතකොට මේ මේ පණිවිඩය ආවට පස්සේ ඒකට ගැළපෙන විදිහට ජීවන රටාව හදාගන්න පුළුවන්. ඒකට උපදේශ ගන්න සුදුස්සෙක් මේ ලෝකේ නැහැ. අනික ඔක්කොම දන්නේ අපිව සූරකන්න විතරයි. මෙතෙන් ආවට පස්සේ දැනගන්නකොට ඒගොල්ලන්ට ඒ දුලපෙදීනිය දෙන්න. දුලපෙදීනිය දීලා තමන්ගේ විවේකේ හදාගන්න තමයි දැනගන්න ඕනේ. හයවෙනි ප්‍රශ්නය. අතිපූජනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස සක්මනම් සක්මන් භාවනාවේ යෙදුනි. සඳුදා දින රාත්‍රී සක්මන් භාවනාවේදී එක් දිශාවකට සක්මණේ යෙදෙති සිත දෙපා සමග රැඳුණත් මැද කොටසට එන විට විවිධ අරමුණු ඔස්සේ සිත ගමන් කරන්නට විය. නමුත් ඒ බව වැටහුණු සැනින් සුළු ආයාසයක් දරා නැවත සිත පිහිටුවා සක්මන් සම්පූර්ණ කිරීමට හැකියිය. මෙලෙස පැයක පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුනි. පදාදා රාත්‍රියේ පැයක පමණ කාලයක් සක්මන් කළ අතර මුළු කාලය පුරාවටම සිත දෙපතුලේ ඒ රැඳවීමට හැකි වූ අතර පාර 10ක් පමණ වෙනස් අරමුණු වෙත සිත ගියත් ෂණයකින් ඒ බව අවබෝධ වී ආයාසයෙන් තොරවම මූල කර්මස්ථානයේ සිත පිහිටුවිය. තවද දෙපතුල පොළව හා ස්පර්ශ වීම පිළිබඳ සිත යොමු කළ අතර හිදී දෙපතුලේ වැලි තැවරෙන ප්‍රදේශ විලුඹට වැඩි බරක් මුදා හරින බව හා වැලිවල පාදයේ එරෙන ස්වභාවය පැහැදිලිව හා වෙන්වෙන්ම නිරීක්ෂණය කළ හැකි විය. පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාවට ප්‍රියක් ඇති වී ඇති අතර දකුණ ඔසවනවා ගෙනියනවා තබනවා ආදී ලෙස සිතනවාට වඩා දකුණු පතුල ලෙස කෙටියෙන් සිත යෙදවීමට ප්‍රිය කරයි. කෙටියෙන් සිතන විට සිත කර්මස්ථානයේ පිහිටවීමට පිහිටවිය හැකි. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් අවවාදයක් ආ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකත් ප්‍රශ්නයක් වශයෙන් නගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම තමන් හරියටම පතුලේ එනතන් සක්මනීමේ හිත තියාන යන්නේ වෙලාවේදී පතුලේ හිත තියෙන බව දැනගන්න සතිය. නැත්නම් ඒකට සම්පජඤ්ඤය කියමුකෝ. ඊට පස්සේ තමන්ගේ කකුලේ පතුලේ හිත නැහැ. හිත තියෙන්නේ හිතවිල්ලක. නැත්නම් පිට ගිහිල්ලා. ඒ බව දැනගන්න සතියේ සම්පජඤ්ඤයත් ගත්තොත් අරමුණේ ඉනකොට දැනගන්න එකද වඩා සුදුසු වඩා කාර්යක්ෂම වඩා කුසලතාවයකින් යුක්ත සතිය නැත්නම් පිට ගිය වෙලාවේදී පිට ගිය බව දැනගෙන නොසැලී ඉන්න සතියේද වඩා දක්ෂ කියලා මට දැනගන්න කැමතියි මේ දීපේකනාගෙන්. එතකොට පුළුවන් අන්තිමට අහලා තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. සතිය පිට ගිය වෙලාවට නැවත සතියට මේ එන එක වඩා හොඳයි කියලා හිතෙනවා. මගේ ප්‍රශ්නෙට මේ මේ විකෘති කරලා උත්තර දෙන්නේ ඒකත් හොඳයි. නමුත් මට දැනගන්න ඕනේ සතිය ඉන්නකොට සතිය ඉන්න බව දන්නවා. සතිය නෑ පිට ගිය බාල පිට ගිය බව හිතමින් ඉන්නකොටම ආපහු ගණ්ඩ දඟලන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව එතනම ඉන්න පුළුවන් නම් ඒ සතියයි මේ දෙක ගත්තොත් ওই දීපුත්‍රේ මම බාර ගන්නවා. සතිය ඉන්නකොට සතිය ඉන්න බව දන්න සතිය සතියෙන් පිට ගිය වෙලාවේ පිට ගිය බව දැනගන්න සතියත් ගත්තොත් මේ දෙකෙන් වඩා කාර්යක්ෂම කෝකද කියලා මම දැනගන්න කරනවා. සතියේ ඉන්න බව දැනගන්න කියලා. ඒක නෑ කියන දා මට කියන්න ඕන. අතින් පිට ගියත් හැලෙන්නේ නැතුව මම සතියෙන් පිට ඉන්නේ කියලා දන්නවනේ ඒක ගොක් ලක්ෂ සතියක්. ඒකෙන් තමයි අපිට කේස් කපන්නත් පුළුවන් වෙන්නේ. ඒකෙන් තමයි අපිට වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. අති ඉන්නකොට සතිය තියෙන බව දන්නවා කියන එකේ මහා ලොකු දෙයක් නෑ. ඒක සාමාන්‍ය 130 ලකුණු හම්බ වෙනවා ඉතින්. පාස් ලකුණු හම්බ වෙනවා. දැන් සතියෙන් පිට ගිහලා පිට ගින බව දන්නවා ගණන් ගන්නෑ. ඒතකොට 150 ලකුණු හම්බ වෙනවා සම්මාන සාතිකයක් හම්බ වෙනවා. එහෙමයි සර්. එහෙම කියන්නේ වනවල වගේනේ. නෑ තේරෙනවා කිව්වේ. ඈ තේරෙනවා කිව්වේ. කියන තේරෙනක කියන බයන්න තමන්ගේ වචනේ. සතිය පිට ගියපු වෙලාවට ඒ සතිය පිට ගියා කියලා මට තේරෙන එක සතිය කියලා දැනෙනවා. ඒක දැනෙන්න පුංචි රහසක් දෙනවා සාරිපුත්‍ර සාන්තේ කියනවා. පශ්චාත්තාප වෙන්න එපා. ඔව්. පිට ගියයි කියලා පශ්චාත්තාප වුණොත් ඒ ආඩම්බරේ ගන්න බෑ අපට. ජහාට එන්න හදන ආපහු ගෙදෙට්ට. ඒකට තක්කු මොකක් නේ. නේද මම පිටේ ඉන්නේ පිටේ ඉන්න බව දන්නවා. මම වත වාදිනේ රත දාලා තියෙන්නේ තුවාල නැති බව දන්නවනම් වත වාදිනේ වත වදින්නේ නැහැ. පඳුර ඇතර මීම රිංගනකොට පිටේ වණයක් නැත්තම් පඳුර ඉතින් කොට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් තමයි මේ සතිය වර්ගී මේ අපි නොදන්න ශේෂ්ත්‍ර වලට පැතිරෙන්නේ. සෙල්ලක්කාරකම් කරන්නේ, බාලදක්ෂ ව්‍යාපාර කරන්නේ පිට ගියා දැන් සදාචාරවාදියා බය වෙනවනේ පිට ගිය අයියෝ සත්‍යත්වය කරන්න කියලා. මෙයා කියන්නේ සත්‍ය කැඩිලානේ ඔය සත්‍ය අතිරේක දක්ෂකමක් පෙන්වන්නේ. යා දේශීය ක්‍රීඩා පිටේ දිනලා විදේශීය රටකට ගිහිල්ලා දිනන්න හදන වෙලාව වගේ ඉතින්ද ගියාට බලන්න නොසැලී ඉන්න පුළුවන්ද කියලා. එතකොට යට ඕනනම් ආපහු තමන්ගේ මූල කර්මස්ථානේ යන්නත් පුළුවන්. මෙතනම ඉන්නත් පුළුවන්. ඒක තේරුම් ගත්ත මනුස්සයර තේරෙනවා බුදුහාමුදුරුවෝ මේ මරුණට පස්සේ දෙන තෑග්ගක් නෙවෙයි දෙන්න හදන මේ පණ දීද්දිම තෑග්ග දීලා පෙන්නනවා පිට යන්න අරපන් ගහ හොඳ නම් මේ මොනවාද ගල හොඳ නම් අබරු කහමක් වේද බය වෙන්න බෑ සතියෙන් දන්නවා සතියෙන් අරමුණේ නැති බව වෙන අරමුණ කියන්නේ දැන් හිතවිල්ල කියන්නේ කලබල වෙන්න බෑ ඕන වෙලාවක එන්න පුළුවන් මෙතන ආන්න ඒක තිය දිනු කෙටුව ඒක තමයි විපස්සනා කියන්නේ ඕකට නැවත නැවත අරමුණට මෙන එක සමාධිය සමතේ පිරතැනකට ගිහිල්ලා නන්නත්තර වෙලා තමයි යන්නේ. ඒක මම පිළිගන්නවා. ගියාට පස්සේ නෑ. ඔව් දන්න මම දැන් ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ. හැබැයි මෙච්චර දුර ඉන්නේ කියලා දන්නවා. එන්න හදිසියකුත් ගන්නෑ. ඒතකොට මේ පිම්පව් දෙක අංජබජල් වෙලා යනවා. හරි වැරදි දෙක කලවම් වෙලා යනවා. ඒ සතියෙන් ඉන්නවා. දෘජන සඳංගන පුඤ්ඤ පාපම් පයින්නස නත්ති జాగරතෝ බය. මේ පිම්පව් දෙක අතාරපු මිනිස්සයාට ආයේ බය වෙන්න දෙයක් නෑ. හැබැයි ඒක జాగරියාවදී හොන්තර දැනගන්න මම ඉන්නේ අස්ථානේ. මම ඉන්නේ අරමුණේ මූල කර්මස්ථානේ නෙවෙයි. ඒත් සැක නැහැ. බය නැහැ. මේක ටිකක් මනුස්සත්වයේ එක්කම වූ වැඩක්. මනුස්සත්වයේ නම් ඉඳී තියෙන අරමුණේ ඉඳපයි. ඔව්. අදාචාරනේ. මේක දෙන්නේ සිල්ලා කියන කෙනාට. මේක දෙන්නේ සමත භාවනා කරන. මේ මේ ලයිසන් එක දෙන්නේ විපස්සනා කරන එකට විතරයි. කැමති දේ ගන්න ලයිසන් එක. ඒක දැන ඉන්ටර්නැෂනල් ලයිසන් කියලා කියන්නේ ඔකට. කොයි රටකින් ගියත් ඒ රටට ගියාම අපිට ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් තියෙන ඕන රටක ඩ්‍රයිවිං කරන්න පුළුවන්. ඒ ලයිසන් එක තියාගන්නකොට ඉන්ටර්නැෂනල් කරලා තියාගන්න. අවසාන ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ නිස්සනවනේ 2013 පැවිදි භාවනා වැඩසටහනට සහභාගී වූ අවස්ථාවක පර්යංකයට වාඩි වී නාසිකාග්‍රයට සිත යොමු කරමි. දින 3-4 ගත වූ විට මගේ සිත ක්‍රමයෙන් සමාධිගත වෙනවා මට දැනුනි. මුළු ඇඟම ඊතා සැහැල්ලු ගතියකටපත් වුණා අතර සිත ප්‍රීතියෙන් වැඩි ගියමි. 2014 වසරේදී තුල මට මෙවැනිම අත්දැකීම් ලැබිනි. මාසකට වරක් දවස් දෙකක භාවනා වැඩසටහන් මුලුවකට භාවනා වැඩමුළුවකට සහභාගී වෙමි. මේ අවස්ථාවලද මේ ආකාරයෙන්ම ප්‍රීතිමත් බව දැනුනි. මම දිනපතා මට දිනපතා gedara භාවනා කිරීමට හැකියාවක් නොමැත. නමුත් බොහෝ විට වාඩි වූ සැනින් සිතනාසිකාග්‍රයට යවේ. මම ඊට ප්‍රීතිමත් ප්‍රීතියටපත් වෙමි. 2015 වසරේ සිට මාසික වැඩසටහන් වලට සහභාගී වූ විට පරයන්කයට වාඩි වී සිත නාසිකාග්‍රේට යොමු කොට සිත සමාධිගත වන ගතවනු වගේ දැනෙන විට ඇඟේ ඊතා අමිහිරි තද කිරීමද පිම්බීම් හැකිලීමද මුළු ශරීරයම රත් කළ දණ්ඩක් ලෙසද දැනේ. සමහර අවස්ථාවලදී gederදී පවා වාඩි වී සිත නාසයට යොමු විට මෙම අත්දැකීම් ලැබිනි. ඊයේ දවස තුලද සිත සමාධිගත වූ වීම තුලින් මොකුත් නොදැනී යන අවස්ථාවලදී අත් දෙකම ගැලවී යනවාසේ දැනුනි. ඇඟට ඊටාම තෙහෙට්ටු ගතියක් දැනුනි. සමාධිය බිඳී ගියේය. මට එවිට මම එවිට සක්මන් භාවනාවේ යෙදුනි. නැවත පාරයන්කයට යොමු විනි. නැවත නැවතත් එලෙසම දැනුනි. නමුත් මම වීරිය කොට රෑ 10 වෙනතුරුත් කඩින් කඩ පාරයන්කයටත් සක්මනටත් යොමු වෙමින් භාවනා කළෙමි. ඊයේ මුළු රැයම මම අවදි සිටියෙමි. මගේ භාවනාව තව දුරටත් දියුණු කර ගැනීමට මට උපදෙසක් දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායස පතන අතර ඔබ වහන්සේ නිර්වාණ සුවයට පත් වේවායි ප්‍රාර්ථමි. නිර්වාත්‍රයට නිර්වාණ සුවයි <laughs> වැඩියන්නේ නිර්වාණ සුවයට. නිර්වස්ත්‍රයටපත් වේවා කියලා කියනට. නෑ මේක වෙලා තියෙන්නේ මේක 2012 ලෝක විනාශේ වෙන්න තිබ්බේ. දැන් 2013 නේ භාවනා කරලා තියෙන්නේ. කොහොමද සන්තෝෂයි ලෝක විනාශ වෙලා නෑ. අනේ මන්දියට සමාධියකුත් ඇවිල්ලා. ඊට පස්සේ 2014 කරනකොට මොන තව ටිකක් වැඩි වෙලා. ඒ නිසා අපිත් කියන තියෙන එකක් ජයසිරි මංගලම් කියලා සාදු කියන එකයි තියෙන්නේ. ඕක තමයි ක්‍රමේ. මාත් ඉතින් 2012 ලෝක විනාශේ වෙයි කියලා මම පිටරට ගමන් තේරම නතර කරා. ඒ අවුරුද්ද ඇවිද්ද නැහැ. ඉතින් ඔක්කොම වයින් ආව. මොකද අන්ත මේ තියෙන්නේ. මම කොහොම මේ ලෝක විනාශය වෙද්දී ප්ලේන් එකදී එහෙම වුණොත් එහෙම. බල මගුලක් වෙන නිසා මම මේ තීරලට ඉන්නවා අයියා. මාත් 2012 ගියේ නෑ කොහොම. දැන් මේක 2013 පටන් ගන්න තියෙන්නේ. ඒකම සතුටනේ ලෝක විනාශය. නම් ගිය පාර මම ඉන්නකොට ජර්මනි එංගලන්තේ ඉන්නකොට මේ ජූලයි 29 ලෝක විනාශ දවසේ බැරෙන්න දඟලනවා. මේ මේ අපරාධ සිද්ධ වෙනවා දෙයයන් සිරුද්ද කතා කතා තියෙනවා දෙයයන්ට කේන්ති කියලා තියෙන්නේ ජූලයි 29 වෙනකොට මේ ඉවරයි. මං කොහමද 19 වෙනිදා විතරේකට ලංකාවට යන්තම් ෂේප් වෙලා ආවා. ඒ බැරි කොහොමවත් ඒ මල මඟුලක් නෙවෙන්නේ කියලා. ඒ නිසා මේක තමයි ක්‍රමය. අපි කිව්වට මැරෙන්නෙත් නැහැ. භාවනා කරන්න ඔය ටික ටික ටික ටික ඕක අල්ලන්න පටන් ගත්තට පස්සේ කලබල කරන්න යන්න එපා. හදිසි කරන්න එපා. මේ සංසාරයක් කරපු වැඩක් මේ ගැටේ ලිහිගෙන යන වෙලාව ඕක කඩා ගන්න නැතුව ওই වේගයේ මීට කරගෙන යන්න ඊට පස්සේ ධර්මයේ විසීම ඔක විසඳනවා. හදිසි වෙන්න ගියොත්, පැහිය වෙන්න ගියොත්, අක්ක වෙන්න ගියොත්, අයියා වෙන්න ගියොත්, බුදුන වෙන්න ගියොත්, ගරු වෙන්න ගියොත් අවුල් වෙන්න ඉඩ තියෙනවා. දැන් ධර්මයේ ඉඩ තියලා දැන් නිතපතා කරන්න බෑ කියලා ඒක ලියලා තිනවා. මතක තියාගෙන ඉන්න එක තැනක ලියලා තිනවා මම මේ ඉන්නකොට පාට සමාධිය කඩලා ගියයි කියලා. සමාධිය කඩලා ගියා සතිය කැඩෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්ත දවසේ තමයි තේරෙනවා අපි මේ සමාධිය දිහා බලන්න ප්‍රේම කරන්න ගත්තොත් ප්‍රේම ජවනිකා ඉවරයි. සතිය දිහා බලන භවන ජවනිකා පටන් ගන්න කවදාවත් කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩිච්ච බව හරි දන්නේ සතිය තියෙන නිසානේ. මේ වර්ධනය වෙන්න දෙන්නේ. එතකොට ගොඩාක් අපි සතිය තියෙන බව දැනගන්නේ පරදිනකොට, වරදිනකොට මොකක් හරි ලඩක් දුකක් කෙනකොට තේරෙනවා මොන පෙරදිල්ල වැරදිල්ල වුණත් දැනගැනීමේ හැකියාව නැතිකරන සතිය නැතිකරන පෙරදිල්ලට බෑ. වැරදිල්ලට බෑ. අපි තමදාන් වෙන්නේ සතිය නම් ගමන ඉස්සරහටමයි යන්නේ. නිසා ඊගා ලෝක විනාශයට ඉස්සලා නිවන් දකින්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි අරගෙන තියෙන විනාඩි 10ක් විතර වගේ වැඩිපුර ඒ නිසා අපිට තියෙනවා විනාඩි 45කට පොඩ්ඩක් වැඩි වෙලාවක් සක්මන්ට අපි කාලේ සක්මන සඳහා ගත කරමු අපි තුනට නැවත රැස් වෙමු පරියංක භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරතක වැඩ පිළිවිලේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි